පින්නතුන් දන්නවා අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් පවතින්නේ හිත තුල පහළ වෙන ප්‍රධාන ක්ලේශ ධර්මයන් පිළිබඳව කියන එක. පසුගිය අවස්ථා කිහිපෙදීම අපි සාකච්ඡාවට බඳොන් කළේ පුද්ගලයෙකුගේ නිර්වාණගාමි මාර්ගය අහුරාලන ප්‍රබල ප්‍රධාන ක්ලේශ ධර්ම පහක් වන පංච නීවරණ ධර්මයන් පිළිබඳව. මෙතෙන් පටන් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ උපන් සත්වයාව සසරට ඇදලා බැඳලා තබා ගන්නට හේතු වෙන ප්‍රධාන අකුසල සිටිවිලි 10ක් පිළිබඳව. ඒ අකුසල සිතිවිලි 10ට අපි කියනවා දස සංයෝජන කියලා. ඉතින් ඉදිරි කාලයේදී අපි මේ දස සංයෝජනයන් පිළිබඳවයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. කවදත් ඔබ අප කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව ඔබට අපට තියෙන මේ දහම් ගැටලු විසඳාලීම සඳහා තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය බෙදා දෙමින් අපේ ඉසක සංඛා දුරු කරන අපිව දැනුවත් කරන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ අදත් මේ ධම් සභා මණ්ඩපයේ වැඩම කර සිටිනවා. උන්වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය අභිධර්ම විශාරද අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මහේපාණන් වහන්සේ අපි හාමුදුරු ඉතාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්න අපි හාමුදුරනේ. අපි අපි හාන්නේ අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දස සංවේදන ගැන. සත්වයා සසරට ඇදලා බැඳලා තබා ගන්න මුල් වෙන ප්‍රධාන සිතිවිලි 10ක් ගැන. සත්වයා කියලා කියන්නේ සරලව කිව්වොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය උපාදානය කරගෙන ඒ පංචස්කන්ධේ ඇලී ගැලී වාසය කරන ඒ පංචස්කන්ධේ ආසක්ත වෙලා ඉන්න කෙනාට තමයි සත්වයා කියලා කියන්නේ. ඉතින් මේ සත්වයා සංසාරයේ තියලා බැඳලා තියෙන ප්‍රධාන සිටිවිලි ටිකක් තියෙනවා. කාම භව, රූප භව, අරූප භව කියන මේ භවත්‍රයට බැඳලා තියන්නට ප්‍රධාන වෙන සිටිවිලි 10ක් තිබෙනවා. ඉතින් මෙන්න මේ සිටිවිලි 10 පිළිබඳව කතා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි හාඳුරන්නේ ඉස්සෙල්ලම අපි අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට සිහිපත් කරමු. දස සංයෝජන කියන්නේ මොකද්ද? සංයෝජන කියන නමේ වචනේ අදහස මොකක්ද කියලා පැහැදිලි කරගමු. දස සංයෝජ නම පිළිබඳ විස්තර කරලා අනුපිළිවෙලෙන් ඒ සංයෝජන 10 සිහිපත් කරලා දුන්නොත් ඉස්සෙල්ලම හොඳයි. තෙරුවන් සරණයි. අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම සංකීර්ණම ක්ලේශ ධර්මයන් 10ක් පිළිබඳව. එහෙමයි. මොකද මේ සත්වයා සසර කතරින් ඈතර වීමේදී මේ කියන සංයෝජන ධර්ම 10ම නැති වෙලා යනවා. එහෙමයි. එහෙමනම් අපේ ස්වාමීන් වහන්සේ මේ සංයෝජන කියලා කියන්නේ ඇත්තටම සංයෝජන කියන වචනේ තේරුම තමයි බැඳීම. එහෙම. මේ බන්ධණයට තමයි මෙතන සංයෝජන කියලා කියන්නේ. ඒ කියන්නේ යමකට තියලා බඳිනවා වගේ දෙයක්. ද සසරට තියලා සසරට තියලා බඳින සිතුවිලි ස්වාමීන් වහන්සේ දැන් මතක් කරා වගේ මේ සිතුවිලි 10. එහෙමයි. එතකොට අපි හඳුරන්නේ සසරට තියලා බඳින්නේ මොකද්ද සිතුවිලි වලින්? සිත. සිත දැන් අපි ස්වාමීන් වහන්සේ මේ හේතුව දැන් අර අපි වේපචිත්ති බන්ධනය කියලා බන්ධනයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒක ගැන පොඩි විස්තරයක් කළොත්. ඔව්. විහපචිත්ති බන්ධනය කියලා කියන්නේ සාන්ත මේක මේ උපමාවක්. සප්ත දේවයා දේවේන්ද්‍රයත් ඒ වගේම විහපචිත්ති අතුරුන්ද්‍රයත් අතර බුදුරජාණන් දේශනා කරන යුද්ධයක් හට ගන්නවා. එහෙම. යුද්ධයක් හටගත්තාම විහපචිත්ති කියනවා මේ යුද්ධයේ සක්‍රයා පෙරදුණු සක්‍රයාගේ අත් දෙක බැඳලා කකුල් දෙක බැඳලා මූණ පස්වැනි කොට බැඳලා මේ වේපචිත්ති භවනට ගේන්න ඕන කියලා. එහෙම. ඒ වගේම සක්දේව දුච්චේනවා තමන්ගේ දෙව් පිරිස කැඳවලා මේ සතනේදී වේපචිත්ති පෙරදුනොත් වේපචිත්තිගේ අත් දෙක බැඳලා කකුල් දෙක බැඳලා මූණ පස්සෙන් කොට බැඳලා මේ ධර්මා දිවි සභාවට ගේන්න ඕන කියලා. ඉතින් හැබැයි මේ බැඳලා තියෙන ධම්වැල් වලින් නෙවෙයි. ලණු වලින් නෙවෙයි. දැන් මේ මේ යුද්ධය පැවතුණා, වේපචිත්ති පෙරදුනා. වේපචිත්ති පෙරදුනාට පස්සේ අර විදිහටම බැඳලා ගෙනාවා සුධර්මා දිව්‍ය සභාවට. අපි මුලින් කියපු විදිහ මේ බැඳලා තියෙන්නේ රැහන් වලින් නෙවෙයි. බැඳලා තියෙන්නේ සිතුවිල්ලකින්. දැන් හේපචිත්ති හිතුවොත් දෙවියෝ ධාර්මිකයි අසුරයෝ අධාර්මිකයි කියලා අර බන්ධනේ ලිහිනවා. එහෙනම් වේපචිත්ති හිතුවොත් නෑ දෙවියෝ අධාර්මිකයි අසුරයෝ ධාර්මිකයි කියලා හිතුවොත් ඒ බන්ධනේ තවත් හිර වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාන්න මෙන්න මේකට තමයි වේපචිත්ති බන්ධනය කියලා කියන්නේ. සිතුවිල්ලකින්ම බැඳලා තියෙනවා. සිතුවිල්ලකින්ම ලිහිලා යනවා. එහෙම. බුදුරජාණන් වහන්සේ වදාහලා මේ කියපිට පරණ කතාවක්ද අපේ හඳුනන පරණ කතාවක්. සමහරට ශක්‍රදේවේන්ද්‍ර සෝතාපන්න ඵලයටපත් වෙන්න කලින් වෙච්ච සිද්ධියක් දෙයක් වෙන්න ඇති. නමුත් සම්හත් මේක මේ අතර උපමාවකට ගත්ත දෙයක් තථාගතයන් වහන්සේ. එහෙමයි. අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේ සිතුවිල්ලකින් දැඳෙනවා කියන එක සාමාන්‍යත මේ පුදුම දෙයක් නේ දැන් අපි මේ ගිහි පින්නතුල අපි ගත්තාම ඒ අය මේ බැඳලා තියෙන්නේ 아무තු රැහැනකින් නෙවෙයි ගෙදරට එහෙනම් තමන්ගේ නිවතට බැඳලා තියෙන සිතුවිල්ලකින් එහෙමයි ඊළඟට ස්වාමීන් වහන්සේ තමන්ගේ දරුවන්ට බඳලා තියෙන්නේ මොකද දන්වල් දාලා නැහැනේ. හිතවිල්ලකින් බඳලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දන්වල් වලින් සහ රැහන් වලින් ලනු වලින් බඳින එක ටිකක් ගලව ගන්න ලේසි වෙන්න පුළුවන් නේද? ගලව ගන්න ලේසි වෙන්න පුළුවන්. නමුත් මේ බන්ධනේ ලේසි නෑ. එහෙම. මොකද මේක සිතුවිල්ලකින් බැඳලා තියෙන ස්වාමීන් වහන්සේ. එතකොට මේක කැමැත්තෙන් අපි බැඳලා ඉන්නේ. එහෙනම් අන්න ඒකයි තියෙන ලොකුම ප්‍රශ්නේ. දැන් ලෝකයේ තියෙන තද බලම හරහන් වලින් බැඳක් අකමැත්තෙන් මොන හරි ක්‍රමයකට ඒක ගලව ගන්න පුළුවන්. එහෙම. දැන් ඡන්ද රාගය කියලා කියන්නේ ඇත්තටම කැමැත්තෙන්ම බැඳීමනේ. එහෙම. ඉතින් මෙතනින් ගැලවෙන්න අමාරුකම තියෙන්නේ අපි කැමැත්තෙන්ම මේකට බැඳිලා ඉන්න නිසා. ඒ කියන්නේ අකමැත්තෙන් බැඳෙන්න බෑ. අකමැත්තෙන් අපේ හන්දර සමහරව මට අකමැත්තෙන් වුණත් කරන්න වුණා කියලා කියනවා. එතකොට ඒකේ ඇත්තට මේ දේ කරේ අකමැත්තෙන්ද එහෙම නැත්නම් කරන අන්තිම මොහොතේ කැමැත්තක් ආවද අපේ? අතරත් ඒක උපක්ලේශයක් බොහෝ දෙනා එහෙමකින් කියනවා. එහෙමයි. නමුත් එතන කැමැත්ත මූලික වුණා. නැත්නම් අකමැත්තෙන් හරි කරන්න වුණා කියන්නේ අකමැත්තට වඩා කැමැත්ත එන්න ඕන අන්තිම මොහොතේ හරි කැමැත්ත එන්න ඕන. දැන් සමහරු කියනවා මට මේ අකමැත්තෙන්ම මට ගහන්න වුණා මං කැමති නෑ ගහන්න නමුත් අකමැත්තෙන් හරි ගැහුවා කියලා. ගැහුවා. ඒ කියන්නේ අන්තිම මොහොතේ හරි ගැහීමේ කැමැත්ත ඇති වෙනවා නේද? ඇති වෙනවා. එහෙමයි. ඉතින් එතකොට සාමාන්‍යයෙන් මේක ඇත්තටම මහා සංකීර්ණ විෂයක්. එහෙමයි. මොකද මේ අපි මේ මේ සංයෝජන මේ මේ බන්ධනය මේක සුළුපටු බන්ධනයක් නේ බුදුරජාණන් වහන්සේ වදාරනවා. සිතුවිල්ලකින් බැඳෙන සිතුවිල්ලකින් ලිහෙන වේපචිත්ති බන්ධනයටත් වඩා භයානකයි කියනවා මේ සංයෝජන හා බැඳිලා තියෙන බැඳීම. එහෙමයි. මේ මාර බන්ධනය. එහෙමයි. ඉතින් මේ මාර බන්ධනය කියලා කියන්නේ ඇත්තටම මේ මේ තියෙන මේ ක්ලේශ ධර්මයන්ගෙන් මේ සතරට තියෙන බැඳිලා තියෙන බැඳිල්ල සුළුපටු බැඳිල්ලක් නෙවෙයි. එතන මේ මාර බන්ධනය කියලා කියන්නේ අපේ ක්ලේශ මාර බන්ධනය. ක්ලේශ මාර බන්ධනය. එතකොට අපේ ස්වාමීන් වහන්සේ දැන් දැන් බලන්න අපි ගත්තාම මේ බන්ධනය මේක ලියා ගන්නවා කියන එක දැන් අපි අර තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ. සෝතාපන්න විච්ච කෙනා අර උපමාවකට අරගෙන පස්කුලි කීපයක් අරගෙන තථාගතයන් වහන්සේ වදාරනවා මේ මේ මහ පොළවේ පසොයි අර ගත්ත පස් දෙබර ගෙඩියක් තරමට සමාන ඒ මම හිතන්නේ ඒ මසන් ගෙඩියක මසන් ගෙඩිය අනේ මසන් ගෙඩිය තමයි තියෙන උපමාව. එහෙමයි. ඒතර ස්වාමීන් වහන්සේ බලන්න තථාගතයන් වහන්සේ මේක කොච්චර මේ සංයෝජන වලට ප්‍රවේශ නැමේ සංයෝජන නැතිකරන්න මේ මොනතරම් ප්‍රවේශයක් ලබා ගන්න ඕනද කියන එකකින් තේරෙනවා තථාගතයන් වහන්සේ වදාහන මේ සෝතාපන්න වෙනවා කියන එක දැන් සංයෝජන වලින් මූලිකම සංයෝජන දුරු වීම තුළින් සෝතාපන්න භාවයටපත් වෙන්නේ. එතකොට මේකේ තියෙන බැරහැරුම් ස්වභාවය මේ බුද්ධ දේශනාවෙන් පැහැදිලි වෙනවා. තථාගතයන් වහන්සේ වදාරනවා අර මේ මහ පොළවේ තියෙන පස් හා සමානව දුක්ඛයන්ගෙන් මහා දුක් කන්දරාවකින් අර පුජ්‍යලයා නිදහස් වුණා කියලා. ඒ සෝදාපන්න වුණාට පස්සේ. එහෙමයි. ඒතකොට විඳින්න වෙන දුක් ප්‍රමාණය අර අර මසංගෙඩි ඇට කීපේ නැත්නම් ඒ පස්පිඩු කීපේ ප්‍රමාණයට කියලා තථාගතයන් දේශනා කරනවා. ඒ කියන්නේ ඒ කියන්නේ සෝවන් ඵලයටපත් වෙන කෙනා පහන්නේ උපරිම ප්‍රමාද වුණත් අටවෙනි භවයකට යන්නේ නැහැ. හත්වෙනි ආත්මයේදී රහත් වෙලා නිවන් දකිනවා. ඒ කාල සීමා සෝවන් ඵලයට පත්තුනදා පටන් රහත් වෙන කාල සීමාව දක්වා එයාට විඳින්න වෙන දුක් ප්‍රමාණයක් වේ නම් ඒක අර මසංගෙදීක ගෙඩි කීපයක ප්‍රමාණයේ අවම දුක. එහෙම ඵලයටපත් වෙන්නේ නැති එක්කෙනාට මහ පොළොවේ පස් විශාල වශයෙන් මහා දුක්ඛ දෝමනස්යන්ට භාජනය වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර අර පතව්‍යායක රජ්‍යයේ සංගස්ස ගමන එනවා කියන දේශනාවෙන් සම්හත පැහැදිලි වෙන්නේ මේ මහා පොළොවේ සක්විති මේ මහ පොළොවේ රජකම් ලබනවට වඩා ශක්තිති රජ වෙනවට වඩා ශක්තිවඳු වෙනවට වඩා මහා බ්‍රහ්ම සම්පත් ලබනවට වඩා මේ සෝතාපන්න ඵලයට පත් වෙන එක උතුම් වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ තරම්ම වටිනවා. හැබැයි මේක සංකීර්ණ දෙයක් මේ සංයෝජන ධර්මයන් දුරු කරනවා කියන එක මේ බය කරනවා නෙවෙයි. ටිකක් ලොකු පරිශ්‍රමයක් වදන්න ඕන මේ බන්ධනයන්ගෙන් අපි ගැලවෙන්න. එහෙමයි. එතකොට අපි හඳුරන්නේ අපි හඳුරු මනවින් පැහැදිලි කළා සංයෝජනය කියලා කියන්නේ සත්වයා සසරට තියලා බැඳලා තබන දෙයට. ඒවට අපි රහන් කියලා කියන වෙන රහන් නෙවෙයි කඹ මේ ලණු වලින් හදන එහෙම නැත්නම් සංගුස් වලින් හදන කඹ රහන් නෙවෙයි මේ කියන්නේ සිතුවිලි රහන්. එතකොට මේ සිතුවිලි රහනෙන් සත්වයා සසරට බැඳලා තියෙනවා. අන්න ඒවට තමයි සංයෝජන කියලා කියන්නේ. ඒතර සංයෝජන ඒ වගේ සිතුවිලි එහෙම නැත්නම් කෙලෙස් සිතුවිලි 10ක් තිබෙනවා. දස සංයෝජන කියලා කියන්නේ ඒකට. මම සිහිපත් කරන්නම් ඒ දස සංයෝජන ටික අපේ හඳුනන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිච්ඡා ඉතින් මේ දස සංයෝජනයන් අතරෙත් අපි හඳුනන්නේ අපි පසුගිය දවස්වල සාකච්ඡා කරපු යම් යම් මේ ක්ලේශ ධර්ම ගැනත් තියෙන ද විචිකිච්ඡා සම්බන්ධයෙන්ම ඇත්තම සම්ප්‍ර ඉදිරියේදී අපිට දැන් මේ සාකච්ඡාව කරගෙන යනකොට ඇත්තම අපිට සාකච්ඡා කරපු දේවල් නැවත සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. එහෙමයි. මොකද අපි සමහරවිට අපි ශ්‍රද්ධාව ගැන කතා කරලා තිබුණත් සමහරවිට දැන් ආයෙ නැවත අපිට බොජ්ජංග ධර්ම වලට එනකොට අපිට දැන් ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරනකොට බල ධර්ම ගැන කතා කරනකොට එහෙමයි. ඉතින් අපිට කතා කරපු මාතෘකාම තව ටිකක් විස්තරාත්මකව කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ලැබෙනවා. එහේ එතකොට අපේ ප්‍රේක්ෂක පින්නතුන් කල්පනා කරන්න හොඳ නෑ. අනේ ඉතින් මේ පරණ කියවපුවම අයිත් කියනවනේ කියලා හිතන්න හොඳ නෑ. ඔය ඒත් හොඳින් දන්නවා ධර්මයේ ශ්‍රවණය කරන අය විදිහට ධර්ම ශ්‍රවණයේ තියෙන ආනිසංශ ඔබ හොඳින් දන්නවා. අසුතං සුනාති හොඳට කලින් නොඇසූ දේවල් ඔබට අහන්න ලැබෙනවා මේ තුල. සුතම් පරියෝදපේති. අසපු දේවල් වඩ වඩා පිරිසිදු කරගන්න පුළුවන්කම ලැබෙනවා. කංකං විතරති. යම් කිසි මෙතෙක් කල් හිතේ තිබුණ සැකසංකාවක් තියෙනවා නම් ඒවා දුරු කර ගැනීමට උපකාර වෙනවා. ඒ වගේම දිට්ඨින් උජුං කරෝති. දෘෂ්ටිය ධර්මයේ පිළිවෙන් දෘෂ්ටිය ඍජු කරගන්න පුළුවන්. චිත්තමාස පසීදති. ඔබේ හිත ධර්මයේ අහන අහන මොහොතක් පරණ බණක් හරි ගමක් නෑ. අහන අහන මොහොතක් පාසා හොඳ සිතවිල්ලක්මයි පහළ වෙන්නේ. ඒ නිසා ඔබ මේ පිළිබඳව කෙනම් හෝ දෙයක් දැනගන්නවා. අලුතෙන් දෙයක් ඔබට දැනගන්න බැරි නම් බණ අහන මාත්‍රේ හරි මගේ හිත පැහැදෙනවා කියන හැඟීමෙන් තමයි මේ ශ්‍රවණය කරන්නේ. මොකද බුදුහාමුදුරු දේශනා කරනවා කුසල චිත්තුප්පාද මත්තම්පිකෝ වහංචුන්ද බහුකාරං වදාමි. කුසල සිතුවිලි මාත්‍රයක් හරි හිතේ ඇති වෙන එක බොහෝම ලොකු දෙයක් කියලා. එතකොට ඔබේ හිතේ කුසල සිතුවිලි මාත්‍රයක් එහෙම ඇති වෙන එක මහා ලොකු දෙයක් නං. ඔබට පුළුවන් නම් තව කෙනෙකුගේ හිතේ දවසකට එක සිතුවිල්ලක් හරි කුසල සිතුවිල්ලක් ඇති කරවන්න. ඒක මොනතරම් ප්‍රබලද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඉතින් අපි මේ සිදු කරන්නේ ඒ කුසල සිතුවිලි ඔබේ සිත තුළ ඇති කරන වැඩසටහනක්. අපේ හාඳුරනේ දැන් දස සංයෝජනයන් ගත්තාම මේ සත්වයා හෙවත් මේ පංචස්කන්ධය සසරට බැඳලා තියෙන ප්‍රධාන සිතුවිලි රැහනක් තමයි ක්ලේශ මාර පාශයක් extra විදිහකට ගත්තොත් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. අපි අපේ හාඳුරනේ මේ ධර්ම සාකච්ඡාවේ විශේෂත්වය තමයි අපි හන්නේ බොහොම සරලව සාකච්ඡා කරන එක. අපිට අපිට ඉන්නේ ඊටාම හොඳ අභිධර්ම විශාරද ස්වාමින් වහන්සේ නමක්. ඉතින් අභිධර්මයේ උපරිමයෙන්ම මේක විග්‍රහ කරන්නත් අපිට හැකියාව තියෙනවා. ඒ වගේම වෙනත් ගැඹුරු සූත්‍ර කාණ්ඩ අරගෙන අපිට නොතේරෙන වචන කියලා මේක සාකච්ඡා කිරීමට ඕනෑ තරම් ඉඩ අවකාශ තියෙනවා. නමුත් මම හැමතිස්සෙම උත්සාහවත් වෙන්නේ මේ සද්ධර්මය නැමැති බොහොම ගැඹුරු ධර්මයේ දේශනා කිරීමේ හසල හැකියාවක් තියෙන අපේ හාමුදුරන්ගෙන් පුළුවන් තරම් සරල විදිහට මේක උකහා ගන්න, උරා ගන්න, ඇදලා ගන්න තමයි මම මේ හැමතිස්සෙම වෑයම් කරන්නේ. අපේ හාමුදුරුවෝ තේ ඊටාම ලස්සනට ඔබට අපට තේරෙන විදිහට සරලව කියන. ඒ නිසා අපි හන්නේ ගොඩාක් ගැඹුරින් බණ කියන්න යන්නේ නැතුව අපි මේක විසඳා ගන්න බලමු. අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට ගැළපෙන විදිහට සක්කාය දිට්ඨිය කියන්නේ කොහොමද කියලා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් මම මුලිනුත් කිව්වා මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සංකීර්ණම දෙයක්. එහෙමයි. සක්කාය දිට්ඨිය කියන්නේ සිතුවිල්ල. ඉතින් මට හිතෙනවා මේ සක්කාය දිට්ඨිය විස්තර කරන්න කලින් පුංචි කතාවක් කියලා මේක ආරම්භ කරන්න හොඳයි කියලා. එහෙමයි. ඒ කතාව අපේ බෞද්ධ පින්නතුලා වුණතරම් දන්නවා. අර හිමාල වනයේට <clears throat> දින හතක් එක දිගටම වර්ෂාව ඇවිල්ලා ඉතින් මේ ලොකු දේවල් පවා විශාල දේවල් පවා ගහගෙන යන ස්වභාවයක් ඒ තරමට ගම් වතුර ගැලුවා. එහෙමයි. ඉතින් අලියෙක් මේකට අහු වෙලා අලිකුණක් දැන් මේ වතුර ගහගෙන ඇවිල්ලා ගංගානම් නදියට වැටුණා. එහෙමයි. ඉතින් ගංගානන් නදියට වැටුනහම දැන් කපුටෙක් කවුඩෙක් කෑම හොයාගෙන යනවා. කෑම හොයාගෙන යනකොට ස්වාමීන් වහන්සේ මේ අලිකුණ දැක්කා. එහෙම. අලිකුණ දැකලා මේ කපුටා මොකද කරේ? මේ අලිකුණ නැගලා අලිකුණ මස් ටිකක් කියලා කෑවා. එහෙම. කාලා හොට එහා පැත්තට දාපු වතුර තියෙනවා. වතුරත් බිව්වා. එහෙම. දැන් කපුටා මෙතෙන්ට හොරු වුණා. කපුටා කල්පනා කළා මෙතන කෑමක් තියෙනවා නම් කණ්ඩක් තියෙනවා නම් බොණ්ඩක් තියෙනවා නම් එහෙම මෙතන අතහරින්න මොන මෝඩයාද එහෙම ඒක අතහරින්න හොඳ නැහැ මම මෙතනම වාසස්ථානය කරගන්න ඕනේ කියලා කපුට එතනම නැවතිලා läගලා මස් කණ්ඩ ඕනලාට කනවා වත්ති බහය දෙනට වතුර බොනවා හැබැයි අලිකුණ පාවෙනවා කියලා අවබෝධයක් තිබුණ නැහැ කපුට එහෙම ඉතින් මේක පාවි පාවි ගිහිල්ලා අන්තිමට මහ මොහොතට වැටුණා කපුට මේ දූ දරුවෝ නැති කපුටෙක් වෙන්නත් ඇති නේද? ඔය වෙන්නත් තනි කඩේ. තනි කඩේ. <laughs> එතකොට සාමනහස දැන් මේක මුහුදට ගහගෙන ගියාම දැන් මුහුදෙත් දිය ආහාරකට අහු වෙලා මේක මහා සාගරයේ මැද්දටම මේ අලිකුණ ගියා. එහෙමයි. අලිකුණ මහා සාගරයේ මැද්දටම ගියාම දැන් කපුටා දැන් මස් මේකෙන් කනවා වතුරත් බොනවා හැබැයි ටික දවසක් යනකොට මේ මස් සම්පූර්ණ දිය වෙලා මහ මුහුදට ගොඩාක් ගහගෙන සත්තු කෑවා. ඉතින් ඒ වෙනකොට කපුටට ටික ටික තේරුණා දැන් මේ අලිපුණ ෂේ වෙලා යන ස්වභාවයක් තියෙන. එහෙමයි. අන්තිමට කපුටා මොකද හිතුවේ දැන් මෙතන ඉඳලා හරියන්නේ නැහැ. දැන් මම ඉගිල්ලිලා යන්න ඕනේ කියලා ඉතින් උතුරු පැත්තට ඉගිලුණා. නමුත් ගොඩබිමක් පේන්නේ දකුණ පැත්තට ගියා ඒත් නෑ බටහිර නැගෙනහිර හතර පැත්තටම ගියා. ගොඩබිමක් පේන්නේ අන්තිමට කප්ටා මොකද කරේ? එහෙමනම් මේ මගේ අර මස් කැබැල්ලටමවත් යන්න ඕනේ කියලා එනකොට ඒ මස් කැබැල්ලක් නැහැ. ඉතින් කපුටට විහෙදටපත් වෙලා මහ මුහුදට වැටිලා කපුටා විනාශ වුණා. එහෙම. ඉතින් කපුටු කුණ මේක හිටපු මක්සීන් අනුභව කළා. ඉතින් කපුටාගේ පියාට කීපයක් දැන් මේ වතුර පාවෙනවා. එහෙම. වතුරේ පාවෙනකොට 이르දිමන්තේ අහසෙන් යනකොට මේ කපුරු කපුටගේ පිහාටු දැක්කා. එහෙම. පිහාටු දැකලා කල්පනා කළා මෙච්චර දුර කවුඩෙකුට එන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ 이르දිමත් ආපතතුමා මෙනෙහි කළ බැලුවා මොකද්ද මේක හේතුව? ඉතින් දැක්කා මේ වෙලා තියෙන සිද්ධිය සියල්ලම මේ ඉර්ධිමත් තාපසතුමා දැක්කා. දැකලා එතුමා ඒක උපයෝගී කරගෙන අමුද්දෝපාද කාලේ ධර්ම දේශනා කළා විශාල ජනතාවක්. ඒ ධර්මයේ සඳහන් වෙනවා මේ රාජ්‍යන් හතක රජවරු හත් දෙනෙක්ම ගිහි ගිහින් කලකිරිලා මේ පංච අභිඥාට සමාපatti උපදවාගෙන ධක්ම ලෝකේ ගියා කියලා. මම මේ කතාව මුලින්ම මේ සංකාය දිට්ඨි විවරණයේදී ස්වාමීන් වහන්සේ මතක් කළේ. දැන් බලන්න මෙතන මර කපුටා අර අලි කුණෙන් මැරිච්ච කුණෙන් මස් කෑවට කමන්නේ නැහැ. එහෙමයි. නමුත් කපුටට වැරදුනේ ඒක ග්‍රහණය කරගත්තා. මෙතන තමයි වාසස්ථානය, මෙතන තමයි ඉන්න ඕනේ, මෙතන මට මෙතන අතහැරීම මොන මෝඩයක්ද කියලා. ඒ වගේ අපි ගත්තාම අපි හන්නේ ග්‍රහණය කරගත්තේ කපුටු කපුටා ඒ අලිකුණ ග්‍රහණය කරගත්තේ අලිකුණේ ආස්වාදයෙන් බැඳිච්ච හින්දාද ආස්වාදයෙන් බැඳිච්ච නිසා එතකොට ස්වාමීනාගේ ඒ වගේ තමයි අපි මේ පුතන්ජන සමාජය ගත්තාම ඇත්තටම දැන් දැන් මේ ධර්මය අන්තවාදී ධර්මයක් නෙවෙයිනේ. තථාගත ධර්මය අන්තවාදී ධර්මයක් නෙවෙයි. දැන් වෙන දර්ශනවල වගේ මේක ගිහියන්ට අපි ගිහියන්ගේ පාර්ශවයෙන් ගත්තොත් ගිහියන්ට කසාද බඳින්න එපා. ඉතින් ළමයි හදන්න එපා, ගෙවල් හදන්න එපා, හම්බ කරන්න එපා. එහෙම කොත්තනවත් මේ ධර්මේ නෑනේ. එහෙම. එතකොට මෙතන ඇත්තටම දැන් තියෙන්නේ අරක මේ අනවබෝධයෙන් මේක පුදුම විදිහට ග්‍රහණය කරගන්නවා. අර කපුට අතරින් මස් ටිකක් කාලා ඉගිලුණා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් එතන වාසස්ථානය කරගත්තා මෙතන තමයි මට සුදුසුම තැන කියලා. තැන කියන්නේ. ඒ වගේ මේ පුතත්ජන සත්‍යයා දැන් බලන්න දැන් මේක අපි ගිහි ජීවිත ගත්තාම ඒ ඇත්තෝ මේවා තමන්ගේ gedara අර අලිපුණ වගේ මේක මම කියලා මේක පුදුම විදිහට ග්‍රහණය කරගෙන ඉන්නවා මගේ gedara කියලා. මගේ බිරිඳ කියලා, මගේ දරුවන් කියලා, මගේ දීපල කියලා. ඉතින් එහෙම ග්‍රහණය කරගෙන හිටියාම ස්වාමීන් වහන්සේ දැන් එහෙම ඒ ග්‍රහණයත් එක්ක දිගටම යනවා. ඉතින් මහා කාලයක් නැහනේ. ඉතින් මේ අපි මාස ගත්තොත් 1200ක් දවස් ගත්තොත් 36000ක් විතර තමයි උපරිම අවුරුදු 100ක් ජීවත් වෙනොත් කෙනෙකුට දවස් වශයෙන් ජීවත් වෙන්න තියෙනවා. මේ කාලේ දැන් මේ ග්‍රහණයත් එක්ක ඉඳීමෙන් එයා දන්නේම නැතු හොඳට වයසට යනවා. වයසට යනකොට යමක් ඉතින් තේරුම් ගන්න දැන් කාලය ඉවරයි. හරියට අර කපුටට වගේමයි. එහෙමයි. කපුටට තේරෙනකොට වැඩේ වෙලා ඉවරයි. වෙලා ඉවරයි. ඉතින් ඒ වගේ තමයි මේ ගොඩාක් අයටත් දැන් කුසල් කරගන්න බැරි වුණා අරක මට මේ පින් දහම් කරගන්න බැරි වුණා භාවනා කරගන්න බැරි වුණා කියලා අන්තිම අවස්ථාවේ තමයි තේරෙන්නේ. එහෙනම් ඉතින් අපි ඊට කලින් මේක මේ ධර්මය උපයෝග කරගන්නේ ඇත්තටම මේ ඒ ධර්මයේ පිහිට අපි හදාගන්නේ මේ සුතමේ ඥානය ඇති කරගන්න මෙන්න මේ මේකෙන් ගැලවෙන්න. ඇත්තටම සම්මාත මේ භාවනාවෙන් උනත් මේ ක්ලේශ ධර්මයන් අපිට යටපත් කරන්ඩ භාවනාවක් කරන කෙනෙකුට උනත් මේ සුතමේ ඥානෙ හරියම වැදගත්. වැදගත්. මේ ධර්ම සාකච්ඡාවෙන් දැන් අපි හිතමු කෙනෙක් භාවනාවෙන් ඉදිරියට යනවා කියලා. නමුත් එයාට මේ සුතමේ ඥානෙන් ලබා ගන්න දේ ඒ කියානිම කරන්න බැරි වැඩකත්කමක් තියෙනවා. එහෙම. අපි හන සද්ධර්ම ශ්‍රවණය කියන එක මේ සෝතාපට්ටියන්ගේ අංගයක්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් බලන්න දැන් අර ඒ පුතත්ජන පුද්දලයාට අර කපුටාට විච්ච දේම සිද්ධ වෙලා ඉවරයි. එයාට දැන් එතකොට බණක් අහන්න බෑ, කන් ඇහෙන්නේ ඊළඟට බණක් දරා ගන්න බෑ ඒ සම්පූර්ණ දුර්වල වෙලා. ඊළඟ පන්සලකට යන්න බෑ අතපය වාරු නෑ. ඉතින් එහෙමනම් අර අපි තේරුම් ගන්න ඕනේ දැන් මේකයි සක්කාදිට්ඨිය නැති කරනවා කියලා කියන සම්හල් සම්පූර්ණ තෘෂ්ණාව නැති කරන එක නෙවෙයිනේ. එහෙම. ඒවන අපි නිවන් දකිනවා. එහෙම. මේ තියෙන දෘෂ්ටිය නැති කරන එකයි කරන්නේ. එතකොට දැන් ස්වාමීනාථ මේ සක්කාය දිට්ඨිය කෙනෙක් දැන් අපහනක් දැන් අර කපුටු මේ අලි කුණ ගැන කතා කරනකොට දැන් කපුටා අලි කුණ ඇතුළට ගිය එක ඒ කියන්නේ තවත් විදිහකින් ගත්තොත් කපුටා අලි කුණ උපාදානය කරගත්තා. එතකොට කපුටා ළඟට අලිකුණ ළඟට යාම හෝ අලිකුණ කපුටා ළඟට ගෙන්වා ගැනීම කියන දෙකම එක්තරා විදිහකින් ගත්තොත් දැන් අපි රූපයක බැඳිලා අපි රූපය ළඟට යන එක සහ ඒ රූපය අපි ළඟට ගන්න එක කියන දෙකම උපාදානයේ මත සිද්ධ වෙන එකක්ද? දෙකම පැහැදිලිව උපාදානයේ මත සිද්ධ වෙන දෙයක්. එහෙම. ඉතින් ඒක ඒක විතර ක්‍රියාදාමයක් විතරයි නැත්නම් ඒකාන්තම උපාදානයම තමයි. ඒකෝට එහෙම උපාදානයටපත් වෙන්නේ අර අලිකුණෙහි ආස්වාදයෙන් බැඳුන හින්දා. බැඳුන නිසා. ඒකෝට තමයි දැන් දැන් ඇත්තට බලන්න ආස්වාදයෙන් බැඳිච්ච නිසා එතන අපි සිවුම්ම තේරුම් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ කපුටට කිසිම තානමක් නැහැ මැරිච්ච කුණකින් මස් ටිකක් කඩලා කන්න. එහෙමයි. නමුත් අපේ දැන් ඇත්තටම ගිහියන්ට සිද්ධ වෙන්නේ ඒක දැන් ගිහි ජීවිත මම ඒකයි මුලින්ම කිව්වේ. ගිහියන්ට මේ ගිහි ජීවිත ඕන විදිහට ගත කරන්න පුළුවන්. එහෙම. හැබැයි අවබෝධයෙන්. ඒ කියන්නේ අර කපුටා අලිකුණ ගාවට ගිහිල්ලා මස් ටිකක් අඩාගෙන කාලා වෙන තැනක ඉන්න තැනක හිටියා නම් සමහරට අර විදිහේ අනතුරකට ලක් වෙන්නේ නැහැ. ලක් වෙන්නේ නැහැ. දැන් අපිට ගිහි ජීවිත උනත් එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි සක්කාය දිට්ඨිය ස්වාමීන් වහන්සේ අපිට අපි විස්තර කරන්නම්. දැන් ගිහි ජීවිත උනත් ස්වාමීන් වහන්සේ බලන්න දැන් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් අවබෝධයෙන් ගත කරනවා නම් සම්බුද්ධ ගත කරනවා නම් සෑහෙන්න එයාට ලොකු ධර්මය තුළින් පිළිසරණක් හැදෙනවා. මේ අවබෝධය කියලා කියන්නේ 아무තුම දෙයක් නෙවෙයි. දැන් අපි හිතමු දැන් ස්වාමියෙක් ඉන්නවා බිරිඳක් ඉන්නවා. ස්වාමියා හිතනවා නම් මගේ මේ බිරිඳ මේ වර්තමානයේ මගේ බිරිඳ. එහෙම. අර අර අල්ලකුණ වගේ ග්‍රහණය කරගන්නේ නැහැ. එහෙම. මගේ මේ වර්තමාන බිරිඳ. හැබැයි ඔක බිරිඳට කියන්න යන්න හොඳ නැහැ. එහෙම. තමන් හිතා ගන්නවානේ මගේ වර්තමාන බිරිඳ. මට අතීත සංසාරේ කොච්චර බිරින්දෑවරු ඉඳලා තියෙනවද? කෝටි ප්‍රකෝටි ගණන් බිරින්දෑවරු ඉඳලා තියෙනවා. දැන් කෙනෙක්වත් නැහැ. නේද? අනාගතේ දැන් මම මෙතන මිනිස්සෙක් වෙලා ආයෙ ඉපදුණු තායෙත් මට කසාද බඳින්න සිද්ධ වෙයි. ආයෙත් බිරින්දෑවරු ලැබේ. ඊළඟට සතෙක් වුණත්, ත්‍රිසෙනෙක් වුණත් ඒ බිරින්දෑවරු ලැබේ. දැන් සමහර වෙලාවට මේ බිරින්දම ලබන අපිත් ලැබෙන්න ඕනේ කියලා හිතන අයත් ඉන්නවා. එහෙම අයත් ඉන්නවා. ඒක අර අර අලිකුණ බදාගත්තා වගේ වැඩක්. <laughs> ඔව් එහෙම වෙන්නත් නැහැ. සම සද්දා සම සීලාදී තියෙනවනේ. ඒකටම යන ගතියකුත් තියෙනවා සමහරවිට. එහෙම එහෙම. කොහොම හරි දෙතකොට සාමාන්‍යයෙන් බලන්න මේ අවබෝධයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ එතකොට අපිට අපායෙන් ගැලවෙන්න පුළුවන්. මොකද මේ සක්කාය දිට්ඨියේ තියෙන ප්‍රධානම අනතුරක් තමයි සාන්ත මේ දිගින් දිගටම මේක ග්‍රහණය කර ගැනීම තුළින් අපි කෙලින්ම යන්නේ දුගතියට තමයි. එතකොට දැන් බලන්න දැන් මේ ඒ අවබෝධයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට ඒ ස්වාමියා හිතන මගේ මේ බිරිඳ මේ වර්තමාන ජීවිතයේ මේ බිරිඳ. අතීතයේ මට හිටපු බිරිඳෑවරු අනන්තයි අපරිමාණයි අනාගතේ තව බිරිඳෑවරුන්ද. ඉතින් මේ බිරිඳෑ දැන් කතාද බැන්දාම සමහර මිනිස්සු බන අහලා මට ආරංචි වුණා මේ බිරිඳත් එක්ක කතා කරන්න. මොකද්ද ප්‍රශ්නේ මේ වැඩි මේ ඇලෙන හින්දා. එහෙම. ඉතින් ඒ කියන්නේ එහෙම ධර්මයේ මිනිස්සු තමන්ගේ ජීවිතේ ගලප ගන්න යනවා. නමුත් එහෙම නෙවෙයි කසාදයක් බැඳලා නම් බිරිඳත් එක්ක ඒ සෙනෙහසෙන් ඉන්න ඕනේ. හැබැයි ඒ කතා කරනකොට ඇලෙනවා කියලා තමයි කතා නොකරේ. ඔව් කතා කරනකොට මෙයා දැඳීම් ඇති වෙනවා කියලා මේ බණ අහන්න ගිහිල්ලා ඉතින් ඒ දරුවෝ තමයි අපේ ස්ථානට ඇත්තටම එකන් ආවේ. මේ අම්මයි තාත්තයි මොකද කතා කරන්නේ. ඉතින් මහත්යත් එක්ක කතා කරවන්න කිසිම වරදක් නැහැ. මෙයා කියන්නේ මම මේ දැන් ධර්මයේ ඉස්සරහට යන්න ඕනේ. දැන් මෙයාත් එක්ක කතා බහ කර කර ඉන්න ගියහම මම තව තවත් ඇලෙනවා. ඉතින් ඒවා සම්පූර්ණ සංස අනවබෝධය. දැන් මෙහෙම එකක් තියෙනව නේද? අර භස්සාරාමතා කියලා තියෙන්නේ වැඩි කතාවෙහි ඇලෙන්න යාම නිවනට බාධාවක් නේද අපේ. දැන් නෝනත් එක චුට්ටක් කතා කරන්න ගත්තාම නෝන non stop කතා කරන්න ගත්තොත් ඒක දිගට කතාව ගිහිල්ලා මේ කෙලෙස් පහළ වෙන්න අපේ හන්දනේ ඉවසිල්ල නැති වෙන්න, ද්වේෂය වැඩෙන්න, එහෙම නැත්නම් රාගය වැඩෙන්න, ඒ තුල කායික සහ මානසික වාචික ක්‍රියාකාරකම් කරන්න එහෙම පෙළඹෙන්නත් අවස්ථාවක් තියෙන පුළුවන් මේක සාමාන්‍යයෙන් මේ ප්‍රතිපත්ති පුරනවා කියන එක ඇඟට නොදෙන කරන්න ඕන දෙයක්. එහෙමයි. එහෙමයි. ඒක ඔය විදිහට ප්‍රතිපත්ති පුරන්න ගියොත් සමහරවිට දේශය ඇති වෙන්නේ. එහෙම කතා නොකර ඉඳීම මේ බුදුදහම එහෙම අනුමත කරන දෙයක්. අනුමත කළා නෑ මේක දෘෂ්ටියක් නේ. දෘෂ්ටියක්. එතකොට සම්පත දැන් ඇත්තටම ඒ ඒ ස්වාමයා ඒ දැන් එතකොට දැන් එයා බොහොම හොඳින් ඉන්නවා. අවශ්‍ය දේ කතා කරනවා. ඒ කිසි ජීවිතයක් නේ. ඒත් ඒක අන්තගාමී වුණොත් ඒක දිහි ජීවිතය ගත කරන්න බෑ. එහෙම. නමුත් එයා අවබෝධයෙන් ඉන්නවා. මගේ මේ මේ වර්තමාන බිරිඳ හැබැයි බොහොම සෙනෙහසෙන් කිසිම බිරිඳට දැනෙන්නේ නැහැ. නමුත් එයා අවබෝධයෙන් ඉන්නවා. එතකොට ස්වාමිනාදේක තියෙන වාසිය තමයි ඉතින් ඒ බිරිඳට බැඳීමෙන් හිටියට ඒ බිරිඳ අරගෙන යන්න කල්පනා කරන්නේ නැහැ. එහෙම. දැන් අපේ අයට වෙලා තියෙන ගයක් හදනවා, ගේ දාලා යන්න බෑ, ගේත් අරගෙන යන්නයි කල්පනාව. අර දෘෂ්ටි ග්‍රහණය කර ගැනීම. එහෙම. ඉතින් එහෙමනම් අවබෝධය යනු අතහරින්න වෙනවා යයි සිතා දැනගෙන කටයුතු කිරීම. පරිහරණය කිරීම. ඒක තමයි මේ සක්කාය දිට්ඨිය කියන්නේ. අර නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති කියන්නේ. හරි හරීමේ ප්‍රඥාව. ඒ කියන්නේ තමන් මේකේ යථාර්ථය දැනගෙන පරිභෝග කරන. එහෙම. එහෙම එහෙම පරිභෝග කිරීම තුළින් බොහෝ දෙනාට වෙන මේ අනුතරෙන් ඒකාන්තෙම ගැලවෙන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය. අතරම සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ සොකීය දැන් මේ කය පිළිබඳ කය පිළිබඳව තියෙන මේ වැරදි දෘෂ්ටි දෘෂ්ටිය දැකීම වැරදි දැකීම දැන් කියන්නේ මේ රූපය දැන් පංච උපාදානස්කන්ධය ගත්තාම මේ රූපය ආත්මය කියලා හිතනවා එහෙම ඊළඟට වේදනාව මේ විඳීම් ආත්මය කියලා හිතනවා එහෙම ඊළඟට මේ සංඥාව හඳුනා ගැනීම ආත්මය කියලා හිතනවා එහෙම ඊළඟට මේ චේතනා කුසල කුසල මේ සංස්කාර සියල්ල ආත්මය කියලා හිතනවා මේ විශේෂයෙන් විඥානය මේ දැන ගැනීම ආත්මය කියලා හිතනවා. කොටින්ම කිව්වොත් මේ පංච පාදානස්කන්ධය මම මගේ මගේ ආත්මය කියලා හිතනවා. එහෙනම් සාමාන්‍යයෙන් මෙතන ප්‍රපංචම තියෙනවා. එහෙනම් කියන්නේ මගේ කියලා කියනකොට මෙතන තණ්හාව තියෙනවා. එහෙම. මම කියලා කියනකොට එතන මාන්නය තියෙනවා. එහෙම. එහෙනම් මගේ ආත්මය කියලා කියනකොට එතන දෘෂ්‍ය තියෙනවා. එතකොට මේ තුල මේ සක්කාය දිට්ඨිය මේ මේ අදහස තුල මේ ප්‍රපංචම වැඩ කරනවා. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ සක්කාය දිට්ඨිය කියන මෙන්න මේ අපි හන්නේ තව වචනක් මේ පැහැදිලි කරගන්න දැන් කාය කියන වචනේ තේරුම සමූහාර්ථය කියන සමූහාර්ථය. එතකොට අපි ඒකට මේ පාලියෙන් කන්ද කියලා කියන සංස්කෘතෙන් ස්කන්ධ කියලා කියනවා. එතකොට දැන් සමූහයක් දැන් රූපකාය හේවත් රූපස්කන්ධය රූපස්කන්ධය ඇයි අපි හන්නේ රූපස්කන්ධයක් කියන්නේ වේදනාස්කන්ධයක් කියන්නේ දැන් අපි මෙතන පංචස්කන්ධය සම්බන්ධ කරගෙන මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ ස්කන්ධයක් කියන්නේ ඇයි කියන එක ඇත්තටම සම්බන්ධව දැන් රූපස්කන්ධය කියලා කියන්නේ අපි දැන් අපිට දැන් අපේ මේ ශරීර තුන අපිට පේන රූපය එහෙමයි අපි මේ රූපය කියන එක ඉස්සෙල්ලා පොඩ්ඩක් තේරුම් ගත්තා නම් ගොඩක් වටිනවා එහෙමයි එහෙමයි රූපය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි අපි දැන් මේක අර ඒ තියෙන විදිහටමනේ අපි ග්‍රහණය කරගන්නේ. එහෙනම් දැන් අපි දැන් අපි දෙවිය, මිනිස්සයා, දෙවියා, බ්‍රහ්මයා ඒ විදිහට ග්‍රහණය කරගන්න. ඉතින් මම මගේ ওই විදිහට තමයි අපි ග්‍රහණය කරන්නේ. මේ ලෝකේ තියෙන නොයෙක් දේවල් වලට අපි දැන් මේ අවිඥානික, සවිඥානික හැම දෙයක්ම ගත්තාම අපි මේ දේවල් වලට යොදාගත්ත නංගොත් අනුව ඒවා පිළිගන්නවා. එහෙම. ඉතින් මේ සම්මුතින් සම්මුතින් සම්මුති වශයෙන් ඉතින් අරක මේක අපි මේ සිවුර ඊළඟට මේ නොයෙක් විදිහට අපි සම්මුතිය හැටියට පිළිගන්නවා. එහෙම. නමුත් ස්වාමීන් වහන්සේ මෙතන සම්මුතිය දැන් මේක සිවුර හැටියට අපි පිළිගත්තට මේ සිවුර කියලා තියෙන සම්මුතියක්නේ. සම්මුති නාමයක්. දැන් අපි මේක මහන්න කලින් මේක රෙද්දා. එහෙම. මේක නහලා දැන් මේ සිවුරක් විදිහට සකස් කරලා අපි හඳුන ගන්නවා මේක සිවුරක් කියලා. එහෙම. ඊළඟට ස්වාමීන් මේක දැන් අපි මේ සිවුරම නැවත අපි කපලා ගත්තොත් ඒක රෙදි කෑලි. මේක තවත් කුඩා කරලා ගත්තොත් රෙදි පටි ටිකක්. තවත් කුඩා කරලා ගත්තොත් මේක පොලුන් ටිකක්. තවත් කුඩා කරලා ගත්තොත් මේක නූල් ටිකක්. ඊළඟට තව කුඩා කරලා ගත්තොත් දෝවිඩ ටිකක්. ඊළඟට පරමාණු ටිකක්. ඉතින් ඕකේ ඇතුළේ ස්වාමීන් වහන්සේ තියෙන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා කියන සුද්ධාස්තකේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ රූපය කියලා කියන්නේ අත්තමද අපි බුදුරජාණන්සේ දේශනා කරන දැන් රූපස්කන්ධේ. එතකොට මේ රූපය කියලා කියන්නේ රුප්පතීති රූපං වහා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන නිසා තමයි ඒකට රූපය කියලා කියන්නේ. තව දෙයක් අපේ හන්නේ දැන් අපි හඳුරු බොහොම ලස්සනට කිව්ව මේ සිවුර කොහොමද කුඩා අනු කුඩා කොටස් වලට බෙදී යන්නේ කියලා. එතකොට දැන් සිවුර කියන සමස්තය ගත්තාම ඒ සමස්තය නිර්මාණය වෙලා තියෙන්නේ අර අපි හාමුදුරු මතක් කරේ නිකන් පරමාණු තත්වයටම යන ඒ රූප කලාපද. කලාප. ඒකට එකකට අපි කියන රූප කලාපයක් නේද? ඒ රූප කලාපයක තියෙනවා සුද්දාෂ්ටකයක්. සුද්දාෂ්ටකයක්. එතකොට මේ රූප කලාප සමූහයක එකතුවක් තමයි අපි රූපයක් හැටියට ගන්න. රූපයක් හැටියට. ඒ නිසාද රූපස්කන්ධය කියලා කියන්නේ? පැහැදිලිවම ඒ නිසා තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. ඒ කියන්නේ රූප සමූහයක එකතුවක් නිසා තමයි රූපස්කන්ධය. එතකොට වේදනා සමූහයක එකතුවක් වේදනා ස්කන්ධය කියන්නේ සැප දුක් උපේක්ෂා කියන මේ වේදනා වංගේ එකතුව සමූහය තමයි සම්හත වේදනා ස්කන්ධය හැටියට. දැන් සැප දුක් උපේක්ෂා කියන ත්‍රිවිධ බෙදීමකුත් තියෙනවා. ඊට පස්සේ චක්කු සම්පස්සජා වේදනා දිවසින් ගන්න පුළුවන් නේද අපයන්. ඒ විදිහට ස්වාමීන් වහන්සේ මේ ආයතන වල ඇසේ වේදනාව, කනේ වේදනාව, නාසයේ වේදනාව, ඒ විදිහට වේදනාව ගන්න. ඒකත් ආයි අර කියන තුනට බෙදන්න පුළුවන්. ඒ තුනට කිනට බෙදෙනවා අනිවාර්යයෙන්ම. චක්කු සම්පස්සජා සුඛ වේදනා. චක්ක සංපස්සජ දුක් වේදනා උපේක්ඛා වේදනාද එතකොට වේදනා 18කට ඒ විදිහට බෙදලා යනවා ඉතින් අර ඇත්තටම දැන් සම්මනස අර අර 128 වැදෑරුම් අර තෘෂ්ණාවත් ඒ විදිහින් බෙදලා යන්නේ එහෙමයි ඒ විදිහට මේ වේදනාවත් බෙදෙනවා එතකොට මේ වේදනා සමූහය එකතු වෙමින්ද තමයි වේදනා ස්කන්ධය කියලා කියන්නේ එතකොට සංඥා ස්කන්ධ කියන්නේ සංඥා ස්කන්ධය කියලා කියන්නේ සම්මනස දැන් අපි නොඑක් දේවල් හඳුනා ගන්නවා. ඉතින් ඒක සත්ව පුජ්‍යල වශයෙන්, පාට වශයෙන්, වර්ණ වශයෙන් මේ හඳුන ගන්නවා හඳුන ගන්නවා කියන ස්වභාවයෙන් ඇත්තටම නාමස්කන්ධයක්. එහෙමයි. එතකොට මේක ඇත්තටම චිතුවිල්ලක්. චිතුවිල්ලක්. චිතුවිල්ලක් අපි දැන් අප වේදනාව ගත්තා චිතුවිල්ල. එහෙමයි. සංඥාව ගත්තා චිතුවිල්ලක්. එතකොට සංඥාන්ත හඳුනා ගැනීම සමූහයක්. හඳුනා ගැනීම සමූහයක්. වේදනා සංඥා ස්කන්ධය. එහෙමයි. ඒ කියන්නේ දැන් උදාහරණයකට ගත්තොත් අපි ඇහෙන් රූප හඳුනා ගන්නවා. හඳුනා ගන්නවා. එතකොට ඒවට අපි කියන රූප සංඥා කියලා. කනෙන් ශබ්ද හඳුනගන්නේද ශබ්ද සංඥා. ශබ්ද සංඥා, ඒ විදිහට ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා. සංඥා සමූහයට සංඥා සංඥා ස්කන්ධය කියලා කියනවා. ඊළඟට සංස්කාර. සංස්කාර කියලා ගත්තාම ස්වාමීන් මෙතනදී විශේෂයෙන් කුසල කුසල චේතනා සමුදාය. ඒතරම අපි අභිධර්ම ක්‍රමයට ගත්තොත් වේදනාවත් සංඥාවත් කියන මේ චෛතසික දෙක අයින් වුණාම ඉතුරු චෛතසික 50ම ගැලෙන්නේ මේ සංස්කාර ස්කන්ධය හැටියට. එහෙමයි. ඒතර ඒකේ සමූහය සිතුවිලි කියන වචනේ කිව්වොත් සිතුවිලි ධාරාව. ඒ සිතුවිලි සමූහය තමයි සංස්කාරස්කන්ධය කියලා කියන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ විඥානය අපි ගත්තාම මේ විඥානය කියලා කියන්නේ ඉතින් දැනගන්නව දැනගන්නවා කියන්නේ. අපි හන්නේ පොඩ්ඩක් එතන තවත් පැහැදිලි කරගන්න. සිතුවිලි ධාරාව කියලා අපි හඳුර මතක් කළා. ඒ කර්මයක් ජනිත කළ හැකි සිතුවිලි කියලා කියන්න පුළුවන් දේවට කොහොමද? ඔව් පැහැදිලිවම. කර්මයක් ජනිත කළ හැකි සිතුවිලි ධාරාව. එහෙම. අර ඒ කියන්නේ අර චේතනාව කියලා විශේෂයෙන්ම සංස්කාර විස්තර කරන තැන සාමනාත චේතනාව තමයි ගන්නේ. කියන්නේ එහෙම චේතනාව. එතකොට කුසල අකුසල චේතනා. එතකොට චේතනාම් බික්කවේ කම්මං හොදාම කියලා එහෙමයි. පැහැදිලිවම. එතකොට සාමනාත මේ ඒ කුසල අකුසල විපාකයක් ස්වාමීන් වහන්සේ කියපු විදිහට ඒ ලැබෙන සුළු කර්ම ජනිත කළ හැකි සිතුවිලි. සිතුවිලි ධාරාව. ඒක සංස්කාරස්කන්ධය. සංස්කාරස්කන්ධය. එහෙම. ඊළඟට සංස විඥානස්කන්ධය අපි කියොත් විඥානය කියලා කියන්නේ ක්‍රම සිත. එහෙම. ඒක අභිධර්ම ක්‍රමයට විවිධාකාර විදිහට වර්ගීකරණය වෙනවා. හැබැයි වර්ගීකරණය වුණාට අපි හැමෝටම තියෙන එක හිතයි. මේ සිත් ගොඩක් නෑ. එක හිතයි තියෙන්නේ. නමුත් ඒ යෙදෙන චෛත්‍යක අනුව මේ සිත විවිධාකාර විදිහට වර්ගීකරණය වෙනවා. වෙනවා. හැබැයි සිතෙන් කෙරෙන මූලික වැඩේ තමයි දැන් කෙනෙකුට සමහරලාට පරමාර්ථ ධර්ම කියනකොට චිත්ත චෛසික රූප නිබ්බාන කියනකොට දැන් සමහරු පරමාර්ථ කියන වෙනස් වෙන්නේ නැහැ කියන එකනේ. සමහර වෙතන චිත්ත කොච්චර වෙනස් වෙනවද? එහෙම. එහෙනම් කොහොමද ඒක පරමාර්ථයක් වෙන්නේ කියලා. එහෙම. ඒ ඇත්තම සිත වෙනස් වුණාට සාමාන්‍යයෙන් සිතෙන් කෙරෙන වැඩේ වෙනස් වෙන්නේ එහෙම සිතෙන් කෙරෙන්නේ අරමුණු මේ හඳුනගන්න එක. සිතෙන් දැනගන්න. දැනගන්න එක. හඳුනගන්නේ දැනගන්න. එහෙම. ඒ දැනගන්න වැඩේ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර චෛත්‍යක වලිනුත් එහෙමයි. චෛත්‍යක වලින් ඒ ශ්‍රද්ධා චෛත්‍යකෙන් ශ්‍රද්ධාවම තමයි ඒ වෙන දෙයක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඒ නිසා ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ අනුව කල්පනා කරන බලනකොට දැන් රූප කියන එකත් වෙනස් වෙනවා. නමුත් ඒ රූපවල ඒ අන්තිම අවස්ථාව දැන් කියන්නේ අපි ගත්ත සුද්දාස්තකය. ඒක ගත්තාම ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකේ ඕනම රූප අංශුවක පවා තියෙන ඔය කියන පට ව්‍යාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස රූපයක් සුද්දාස්තකයක් බවට පත් කරන්න පත් වෙන ස්වභාවය. ස්වභාවය. අනේ ස්වභාවය. හැබැයි මේ සුද්දාස්තකය නිරන්තරයෙන්ම වෙනසකට ලක් වෙන එකක්. ලක් වෙන එකක්. නමුත් ඒ දැන් අපි පට වී කියලා කිව්වොත් තද ගතියනේ තද ස්වභාවය නිසා. එහෙමයි. ස්වභාවයෙන් ඒ ලක්ෂණය ඒකට ආවෙනික එකක්. ඒ ඒ ලක්ෂණය ඒකට ආවෙනික එකක්. එතකොට විඥානය කියන එක ඉදින් පැහැදිලිවම තින්නේ අරමුණු ශේෂයෙන් දැනගන්නවා කියන එක තමයි ඒකේ මේ විශේෂිතෝ කියන්නේ තරම් විඥානයකම අපි එතකොට අපි හඳ දැන් අර විඥානය ස්කන්ධයක් බවට පත් වෙන්නේ අර විඥාන සමූහයක් හින්දා. ඒකත් සිත් සමූහයක් සිත් ගොඩක්නේ. අපි ආයතන විදියට ගත්තොත් එතනක් තියෙනව නේද විඥාන? එතනක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඇත්තරම දැන් මේක එකම දැන් අපි මේ දේ එකයි අර අපි මුලින් ස්වාමීන් වහන්සේ සාකච්ඡාව පටන් ගන්නකොටම කිව්වා දැන් දැන් මේ විඥාණයම අපි දැන් ආයතනවලදී ගියාම දැන් ඇත්තටම චක්කු විඥානය, සෝත විඥානය, ගහන විඥානය, ජීවා විඥානය, කාය විඥානය. ඉතින් එතනදිත් මේ විඥාණයම තමයි ක්‍රියාත්මක ඒ ඒ කියන්නේ අරමුණ හා ක්‍රියාත්මක වෙන ස්වභාවය අනුව විඥානය විවිධ වර්ගයකට ලක් වෙනවා. ලක් වෙනවා. දැන් ඇහැට පේන රූපයක් දැනගැනීමේ හැකියාවට තමයි චක්කු විඥානය කියන්නේ. චක්කු විඥානය කියන්නේ. එතකොට මේ චක්කු විඥානයක්කට බෑ නේද අපි හන්දරනේ කනෙන් ඇහෙන ශබ්ද අඳුරගන්නේ. එහෙම කරන්න බෑ. ඒක තමයි අර අර පරමාර්ථ ධර්මයකින් අතන අපි අර පරමාර්ථ ධර්ම හතර ගත්තාම එහෙම ඇත්තටම වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ අන්න ඒකයි නේද? අදාළ කාර්ය විතරයි කරන්නේ. අදාළ කාර්ය විතරයි කරන්නේ. එහෙමයි. අපි එතකොට මේ අර ලෞකික පරමාර්ථ ධර්ම තුනයි. ඉතින් ලෝකෝත්තර පරමාර්ථ ධර්ම කියන නිවන. එහෙම. ඒවා අපිට ඉදිරියේදී කතා කරන්න. කතා කරන්න පුළුවන්. එතකොට මේ කියන ස්කන්ධ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය පිළිබඳව තණ්හාමාන දික්ඛි වශයෙන් බැඳිලා මේ පංචස්කන්ධය නොවෙනස් එකක් මමය මගේය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතන ස්වභාවය. ඒ කියන්නේ මමය කියලා ඒතන් මම කියලා මේක මගේ කියලා හිතනවා. ඒසෝ හමස්මි ඒසෝ අහං අස්මි මේ මේ මම වෙමි කියලා හිතනවා. ඒසෝ මේ අත්තා මේ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතන ගතිය තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඇයි අපේ හැඳුනන එහෙම එකක් හිතට එන්නේ? සක්කාය දිට්ඨියක් සාමාන්‍යයෙන් කෙනෙකුගේ හිතට එන්නේ අවිද්‍යාව හින්දාද මේ පංචස්කන්ධය ගැන නොදන්න කමින්ද මොකක්ද ප්‍රධාන දේ අවිද්‍යාව ඒක පැහැදිලි හැබැයි අපිට මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ සාමාන්‍යංශ අපි මේ ආයතන හරහා එහෙමයි සුබ දේවල් විශේෂයෙන් සුබ නිමිත්ත හරහා තමයි මේ සක්කාය දිට්ඨිය බොහෝ සෙයින් ඇති වෙන්නේ. හ්ම් හ්ම්. ඒ කියන්නේ දැන් අපි අපි දකින්නේ මේ ඇහැට රූපයක් සුබ නිමිත්ත නිසා හොඳ අසුබ නිමිත්තත් එක්කත් එන්න පුළුවන් නේද අසුබ නිමිත්තත් එක්ක අපි සමාන කරගෙන වැඩිපුරම සාන සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ Taman කැමැති අරමුණක් එක්ක එහෙම දැන් එතකොට ඒක හොඳ වචනයක් මම හිතන්නේ සුබ කියන වචනෙට වැඩිය මට තේරෙනවා කැමැති අරමුණක් කැමැති අරමුණක් එක්ක සමහර බැනුම් අහනත් කැමති සමහර <laughs> කැත දේවලට කැත දේවලටත් කැමති කැමති සුදු වලට කැමති වගේ සමහර කලබුටත් කැමති <laughs> ඒ වගේ කැමති දේ මුල් කරගෙනයි මේ සක්කාය දිට්ඨිය හටගන්නේ එහෙමයි ඇත්තටම දැන් මේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන ස්වාමීන් වහන්සේ දැන් බලන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධය මුල් කරගෙන මේක මම මගේ මගේ ආත්මය කියලා මේ මේ දෘෂ්ටි ඇති වෙනවා. ඉතින් මේ දෘෂ්ටිය දැන් මේක ඉතින් අනාදිමත් සංසාරේ අර අර සාමාන්‍යයෙන් කියන්නේ දැන් අකමැති දේවල්ටත් ඇත්තටම අකමැති දේවල්ට පාව මොකද ඒක ඒ තරමට මේකට ග්‍රහණය වෙනවා. ග්‍රහණය වෙනවා. දැන් අපි බලන්න සාමාන්‍යයෙන් රැඩියෝ නෑ. අපි දෙන්නේ කතා කරනකොට. දැන් හොඳට දෙන්නේ අපි කතා කරගෙන ඉඳලා විවේකීව කියලා පොඩ්ඩක් හිතලා බලන්න අපි කතා කරපු දේවල් තුළ තියෙන්නම සක්කාය දිට්ඨිය. එහෙමයි. මම මමත්වයේ මුල් කරගත් හැම වෙලේම ඕන මමත්තාවක මේක පුදුම විදිහට මේ සක්කාය දිට්ඨිය අ පුජ්‍යලෝ අතර පවතිනවා. එහෙමයි. එතකොට ස්වාමීනාත මේක ඇත්තටම මේ සක්කාය දිට්ඨිය දැන් සක්කාය දිට්ඨි ප්‍රහාණ සූත්‍රයේ සඳහන් වෙන්නේ සක්කාය දිට්ඨිය නැති කරන්න නම් ඇත්තටම මේ ආයතන භාවනාව කරන්න කියන තියෙනවා. එහෙනම් සක්කාය දිට්ඨිය හටගන්නෙත් අවිද්‍යාව මුල් කරගෙන මේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන් මේ කයෙන් මේ සිත හරහා ඒ තමන් කැමති විශේෂයෙන්ම සාමාන්‍ය කැමති අරමුණු අපිට ඒක එහෙම හිතාගත්තම අපි එහෙම මේ ප්‍රේක්ෂකයන්ට අපේ විදිහට පැහැදිලි කරපුවාම එයාට තේරුම් ගන්න ලේසියි. එහෙනම් අපි හන්ද තව දෙයක් මට අහන්න කැමතියි මේ දැන් මේ සක්කාය දිට්ඨිය මේ සත්ව පුද්ගල සංඥාව කියලා කතාවක් තියෙනවනේ සත්ව සත්වයක පුද්ගලෙක් විදිහට ඒ දෙකම එකයි ඔව් ඒ ඒක සංසන්නස දැන් මෙහෙමයි දැන් අපි සත්ව පුද්ගල සංඥාව කියලා කියන්නේ දැන් අපි අර ඒ සම්මුතියෙන් අපි සත්වයා පුද්ගලයා ඉතින් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ඉන්න ඉන්නවා කියලා ග්‍රහණය එහෙම. එතකොට ඉතින් ඇත්තටම සම්නාතේ දැන් ওই සත්පුද්ගල සංඥාව කියන එක. එතකොට පංචස්කන්ධයට බෙදලා එහෙම ගත්තොත් අර සත්පුද්ගල සංඥාවත් අපිට අයින් කරගෙන මෙතන මේ ගොඩවල් පහක ක්‍රියාකාරීත්වයක් විතරයි තියෙන්නේ කියලා වටහා ගන්න පුළුවන්. පුළුවන්. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මෙහෙම ඉතින් ඇත්තටම <laughs> දැන් ඔය සක්කාය දිට්ඨිය ඇත මේක හඳුරු මතක් කරගෙන ආව සක්කාය දිට්ඨි ප්‍රහාණය වෙන හැටි හරි ඔව් ඒ සක්කාය දිට්ඨි ප්‍රහාණය අපි ගත්තාම දැන් සක්කාය දිට්ඨිය නැත්තම් මේ මම කියන සංඥාව නැතිකරන්ද බුදුරජාණන් වහන්සේ ඇත්තම දේශනා කරලා තියෙන්නේ මේ ආයතන භාවනාව එහෙම. මොකද අපි හන ආයතන භාවනාව කියලා කියන සංස දැන් අපි ගත්තාම මේ ඇස. මේ ඇස අපේ ආධ්‍යාත්මික ආයතනයක්. එහෙම. එතකොට මේ ඇස අපි දැන් ඇස මගේ ඇස කියලානේ අපි ග්‍රහණය කරගන්නේ. එහෙම. ඒතර මගේ ඇස. ඊට මේ කන ගත්තාම මගේ කන. ඒ කියන්නේ කය මගේ හින්දා කය ඇසුරේ තියෙන ආයතන ටික ආයතනක්. එහෙමයි. මගේ. ඒක ඇත්තටම තමයි කය ගත්තාම අපිට අපේ විශේෂ ක්‍රියාකාරීත්වය සියල්ලම සිද්ධ වෙන්නේ මේ ආයතන හරහා. එහෙමයි. අපි දැන් සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තාම අපි ජීවත් වෙනවා කියලා කියන්නේ සංස වෙන කිසිම දෙයක් නෙවෙන්නේ. එහෙම. සැප විඳිනවා, දුක් විඳිනවා, ජීවත් වෙනවා කියලා කියන්නේ ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයෙන් පහස ලබනවා, සිතට අරමුණු ගන්නවා. ඌට වඩා දෙයක් අපෙන් කෙරෙන්නේ නැහැ. එහෙම. මේ හරහා තමයි විශේෂයෙන් මේ සක්කාය දිට්ඨියට බලපාන්නේ. එහෙම. ඒතර සක්කාය දිට්ඨිය නැති කරගන්න ඉතින් අපි මේ අපි මේ දකින ඇහැ මේක අපි දැන් මගේ ඇහැ කියලානේ අපි ග්‍රහණය කරන්නේ. ඉතින් ඒක මගේ ඇහැ නම් ඉතින් මට ඕන විදිහට පවතින්න ඕනේ. පවතින්නේ නැහනේ. ඒතර දැන් ඒක තමයි ප්‍රධානම ලක්ෂණ නේද අපි දැන් මේ මගේ කියලා අපි හිතුවට මගේ යමක් මගේ නම් මට ඕන විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒතර මට ඕන විදිහට මේක ක්‍රියාත්මක වෙන්න බෑ කියලා දැකීම තමයි මේ අර මමත්වය දුරු කරගන්න තියෙන හොඳම ක්‍රමය. හොඳම ක්‍රමය. එහේ. ඒකට සම්මත ඒකට ඇත්තටම මේ දේශනාවේ තථාගතයන් වහන්සේගේ දේශනාව තුළ සූත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. එහෙමයි. ඇත්තටම දැන් අපි ගත්තාම සමහරවිට අපි සූත්‍ර ටික ඉස්සලා නම් කළ හිටියොත් මේ අපේ සදහවත් වෙනතුලට ඒ සූත්‍ර අධ්‍යයනය කරන්න පුළුවන්. අධ්‍යයනය කරන්න පුළුවන්. ඇත්තටම දැන් අපි චතක්ක සූත්‍රය ගත්තොත් ඇත්තටම තනිකර විපස්සනාවක් තියෙන්නේ. එහෙමයි. ඊළඟට ආදිත්ත පරයාය සූත්‍රය. එහෙම. කෙනෙකුට අපාය නොඇටි ඉන්න නම් ආදිත්ත පරයාය සූත්‍රය හැටියට අපි ඒවා දැන් ටිකක් සාකච්ඡා කරමු. එහෙම. ආදිත්ත පරයාය සූත්‍රය හැටියට කටයුතු කරන්න පුළුවන් නම් ඇත්තටම අපායේ භයෙන් අපායෙන් ගැලවෙන්න අවස්ථාව තියෙනවා. තියෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ ඔය වගේ ආයතන භාවනාව තියෙන විශේෂ මේ මේ ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් පිළිබඳව සඳහන් වෙලා තියෙන සූත්‍ර විශාල ප්‍රමාණයක් තියෙද නන්දකෝවාද සූත්‍රයේ ප්‍රතිපට්ඨාන නන්දකෝවාද සූත්‍රය බලන්න. එහෙම. ඒතර නන්දකෝවාද සූත්‍රයේ අර නන්දක ස්වාමීන් වහන්සේ අර සිල් අපේ මෑණිවරුන්ට විශේෂයෙන් භික්ෂුණීන්ලට එහෙමයි. ඒ දේශනාව ඒ දේශනාව දැන් කෙනෙකුට අද අහගෙන ඉන්නකොට ටිකක් රසවත් නැති වෙන්න පුළුවන්. එහෙමයි. මොකද දැන් ඒක තියෙන්නම නැගිනවරුනේ මේ ඇස නිට්ටයයි දානිට්ටයයි. එහෙමයි. ඉතින් නන්දක ස්වාමීන් වහන්සේ අහනවා. එතකොට ඉතින් අර මෑණිවරු නැත්තම් ඒ භික්ෂුණීන්ලා උත්තර දෙනවා. මේ ඇස අනිත්‍යයි. අනිත්‍යයි. දැන් සංයුක්තනිකාය සලායතන සංයුක්තේම ඕන තරම් ඕන තරම් දේශනා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මම මෙතන පොඩ්ඩක් නන්දකෝවාද සූත්‍ර චූට්ටක් මතක් කරේ. එහෙමයි. ඉතින් බලන්න දැන් එතනදී ඊට පස්සේ ඇස නිට්ටියද අනිත්‍යද ඉතින් අනිත්‍යයි කියලා පිළිතුර ලැබෙනවා. එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? එහෙමයි. දුකයි කියලා. ඉතින් එහෙනම් යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න පුළුවන්ද? බෑ කියලා. ඉතින් ওই විදිහට මේ ආකපිහන එතන කියනවනේ අර යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම ධර්ම. විපරිණාම නම් ඒ කියන්නේ ඒ කියන්නේ Tamanට අවශ්‍ය විදිහට පාලනය කරන්න බැරි නම් වෙනස් වෙනවා නම් වෙනස් වෙනවනේ. එතකොට සාහස බලන්න දැන් මේ විදිහට මේ ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් ඊළඟට මේ සියල්ලම නන්ද ස්වාමීන් වහන්සේ මේ වික්ෂුණින්ගෙන් අහනවා. එහෙම. එහෙනම් පස්සේ මේගොල්ලෝ බොහොම සතුටු වෙපත් වෙනවා. ඉතින් අන්තිමට මේ දේශනාවෙන්ම දහසක් දෙනා මගඵල නිවන් අවබෝධ කරගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ නන්දක ස්වාමීන් වහන්සේට භික්ෂුණීන්ට අවවාද කරන භික්ෂූන්ගෙන් අග්‍ර තානාන්තරය දෙන්නේ toy දේශනාවට. එහෙම. එහෙම නෑ අත්‍තරම අපි මේ ධර්මය අනුගමනය කරනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මට නම් දැන් පැහැදිලිවම මේ ආයතනයන්ගේ මේ ස්වභාවය ආයතන හරහා මේ ආධ්‍යාත්මික ආයතනක් බාහිර ආයතනක් ඊළඟට ඒවා සම්බන්ධන විඥානත් ඒ ඒවා එකතු වෙන ඒවාට කියන ස්පර්ශයන් සම්බන්ධවත් ඒ වගේම ඒවා නිසා ඇති වෙන වේදනා සම්බන්ධවත් ඒ වේදනා නිසා ඇති වෙන තණ්හාවන් පිළිබඳවත් අපි නිතර නිතර මෙනෙහි කරනවා නම් ස්වාමීන් වහන්සේ මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න එක ලොකු උපකාරයක් වෙනවා. එහෙම අපේ හන්දරනේ අපේ හාන බොහොම පැහැදිලිව භාවනා කර්මස්ථානාචාර්යවරයෙක් විදිහටත් බොහොම ලස්සනට මතක් කළා අපි ජීවත් වෙනවා කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි හැට පේන රූප බලන එක කනට ඇහෙන ශබ්ද අහන එක මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණු පරිහරණය කරන එක කියලා. එතකොට ඒත් එක්කම අපිට මේ ආයතන භාවනාව යොදා ගන්න පුළුවන් කියන්නේ. එතකොට අපේ හාමුදුරනේ මේ ප්‍රායෝගිකව දිනදා සමාජයේ ජීවත් වෙන කෙනෙකුට මෙහෙම මේ ආයතන භාවනා කරන්න මුළු ගැන්විලා සැඟවිලා S2 වහගෙනම කළ යුත්තක් නෙවෙයි නේද අපේ අහන. ඒක එදිනෙදා ජීවිතේට ප්‍රායෝගිකව අපි පුරුදු කරගන්න පුළුවන් දෙයක් නේද මේක? ඔව් පැහැදිලිම ස්වාමීනාත් ඉතින් මේ සඳහා ඇත්තටම ලොකු වීරියක් අවශ්‍යයි. එහෙමයි. මොකද අපේ සිතක ස්වභාවයක තමයි අපිට මේ අර ස්වාමීනාන්සේ මතක් කරපු විදිහට මේ සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය ඉතින් මේ වාගෙන් හැම දෙයකින්ම සන්නද්ධ වෙන්න ඕනේ. එහෙම. එහෙම නැතුව එකපාරට. ඒ කියන්නේ අවශ්‍ය පසුබිම ඉස්සෙල්ලා හදාගන්න. හරි. අවශ්‍ය පසුබිම. ඒ කියන්නේ සානසම සීලවන්තකමේ ඉඳලා නැත්තම් මේ ශාසනය, ශාසනික ප්‍රතිපදාව මේ සීලෙන් නිමා වෙන එකක් නෙමෙයි. එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ මුල ඉඳලාම මේ සීලේ ඉඳලාම මේ අවශ්‍ය අවශ්‍ය මේ සසර ගමන නවත්තන්න අවශ්‍ය මූලික දේවල් ටික ප්‍රාථමික වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙම. ඒකට සම්බන්ධව ඇත්තටම දැන් අපි මේ සක්කාය දිට්ඨි ප්‍රහාණයට දැන් බුදුරජාණන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙන අනිත්‍ය සංඥා භාවයේ තබ්බ අස්මිමාන සමුග්ගතාය. එහෙම. මම කියන සංඥාව, මේ ආත්ම සංඥාව, ගලවන්න තියෙන එකම බෙහෙත තමයි අනිත්‍ය සංඥාව. එහෙමයි. ඒකෝර අපි අනිත්‍ය සංඥාව උපයෝග කරගන්නේ අපි නිතරම භාවිතයට ගන්න මේ ආයතන ටික. අපි හන්නේ තව එකක් අවසාන වශයෙන් අපි දැනගන්න ඕන. දැන් ගොඩක් අය හිතනවා සෝවන් ඵලයටපත් වෙනකොට දැන් සක්කාය දිටිය නැති වෙනවනේ. එතකොට මේ මමය මගේ කියන හැඟීම සහ මුලින්ම නැති වෙනවා කියන ආකල්පයක් තියෙනවා. දැන් මම කියන හැඟීම තියෙන අස්මිමානය තුල තියෙනවනේ ඒක අපි හන්නේ මං හිතන්නේ අරහත්ත්වයේ දක්වාම තියෙන ක්ලේශයක්නේ. ඇත්තට මේ මොකක් එහෙම මම ඒ හැඟීම නැතිවීමද වෙන්නේ එහෙම නැත්නම් දෘෂ්ටිය නැතිවීමද වෙන්නේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ එතනදී අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ ගොඩක් අය ස්වාමීන් වහන්සේ අහනවා තමයි මම කියන සංඥාව නැති වෙනවා නම් කොහොමද මේ රහත් වෙනකන් මේ මාන්න එහෙම තියෙන්නේ කියන ප්‍රශ්නේ ගොඩක් අයට තියෙනවා. එහෙමයි. ඇත්තට මෙතන තියෙන මේ දෘෂ්ටියයි නැති වෙන්නේ. දෘෂ්ටි එහෙමයි. ඇත්තටම ඇත්ත ඇතිසේ තියෙන දැනීම. එහෙම. මේක මේ ඇස උදාහරණයක් ගත් වශයෙන් ගත්තොත් මේ ඇස මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන සංඥාවනේ. එහෙම. ඉතින් ඒකනේ ඇත්තම ඒ ඒ ඇත්ත ඇරිසැටියෙන් දකිනවා. දැන් අපහන පොඩ්ඩක් කියන්න ප්‍රේක්ෂකයන්ට කොහොම සරලව ඒ සක්කා රූපේ සම්බන්ධයෙන් සක්කාය දිටි නැති කරගන්නේ කොහොමද හිතන්න ඕන හැටි කියන එක. ඔව් ඇත්තටම ඒක තමයි සානත. අපි රූපේ සම්බන්ධව දක්වලා ගත්තා. එහෙමයි. ඇත්තටම දැන් අපි එහෙමනම් මේ මේ විදිහට කල්පනා කළොත් අපි අපේ මේ රූප ඇස මේ රූපය හා සම්බන්ධ වෙලා තියෙන මේ ඇහැ අපි එක දෙයක් ගන්නවා. එහෙම එහෙම. මේ ඇහැ කියන එක ස්වාමීන් වහන්සේ අපිට හිතන්න පුළුවන් සාමාන්‍ය කෙනෙකුට මේ ඇහැ කියන එක නিত্যද අනිත්‍යද කියලා. ඒකට යාටම උත්තරයක් හදාගන්න පුළුවන් මේක අනිත්‍යයි. ඇහැ සදාකාලිකව තියෙන්නේ නැහැ. අපිට ඕන විදිහට මේක කවදාවත් පවතින්නේ නැහැ. ක්ෂණිකව වෙනස් වෙනවා. ක්ෂණිකව වෙනස් වෙනවා. ඒක අනිත්‍යයි. එතකොට අපිට ඊළඟට අපි ගන්න පුළුවන් මේ ඇහැට ගෝචර වන බාහිර රූප. බාහිර රූප. ඒක නිට්ටයද අනිත්‍යද? ඒකත් පැහැදිලිවම අනිත්‍යයි. එහෙමයි. එතකොට අපිට ඒක මම මගේ කියලා ග්‍රහණය කරගන්න බෑනේ. දැන් අපි බෙරයකට ගහනකොට බෙරෙන් ඒ විහිදෙන හඬ මම කියලා බෙර හඬ කියලා ගන්න බෑනේ. බෙරේට නැත්තම් බෙරේට අයිති කියලා ගන්න බෑනේ. එහෙමයි. මොකද බෙරේට අයිති නම් ගහන්න නැති බෙරෙත් ඒ හඬ තියෙන්න ඕනේ. එහෙමයි. ඊළඟට ඒ ගහපු අතේ හඬ තියෙනවා කියමුත් අතෙත් හඬ තියෙනවා. ඒකෝට ඒක ඒක අපිට ග්‍රහණය කරගන්න බෑ. ඒ වගේ ස්වාමීන් දැන් මේ ඇහැ කියන එක අපිට මම කියලා ග්‍රහණය කරගන්න බෑ. මොකද මම නම් මේක මට ඕන විදිහට පවතින්න ඕනේ. ඒක පවතින්නේ නැහැ. ඉතින් එහෙනම් ඊළඟට බාහිර රූප ගත්තාමත් ඒවා මට ඕන විදිහට පවතින්නේ ඒවත් වෙනස් වෙනවා රූපත් වෙනස් වෙනවා රූපත් වෙනස් වෙනවා ඊළඟට එහෙනම් ඒක මම මගේ මගේ ආත්මෙම එතනම දැන් රූපේ වෙනස් වෙනවා කියලා මතක් කළා. එතකොට අපි හන්නේ ඉසෙලා දැන් රූපය බාහිරව දැක්කා. ඊට පස්සේ රූපය වින්දා. වින්දා. වේදනා. එතකොට අනිත්‍ය රූපය අනුත්‍ය රූපයක් වින්දනම් ඒ වේදනාවත් ඒ වේදනාවත් ඒකට සාන ඊට කලින් ඒ ස්පර්ශය තුන්දෙනා එකතුවට දැන් ආයෙත් විඥානය එහෙමයි විඥානය ගත්තාමත් ඒ එකතු කරන විඥානයත් ඒකාන්තය අනිත්‍යයි කොහොමද චක්කු විඥාන සෝත විඥාන ආදී වහ වහ වෙනස් වෙනවා වෙනස් වෙනවනේ එතකොට ඒවත් ඒ විඥානත් ඒකාන්තයෙන් අනිත්‍යයි ඒ තුන්දෙනා එකතුවට කියන ඒ ස්පර්ශය ඒකාන්තයෙන්ම අනිත්‍යයි ඊළඟට ස්වාමීන් වහන්සේ අපි දැන් හිතන්න ඕනේ ඒ අනිත්‍ය ඒ ඒ ස්පර්ශය නිසා අපි විඳපු වේදනා. දැන් අපි බලන්න අපේ ජීවිතේ මේ ඇහැ නිසා කොතර සැප වේදනා ඉඳලා තියෙනවද? කොතර මේ ඇහැ නිසා දුක් වේදනා ඉඳලා තියෙනවද? කොතර මේ ඇහැ නිසා මධ්‍යස්ථ වේදනා අපි ඉඳලා තියෙනවද? සියල්ලම දැන් ඒව අනිත්‍යලා ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙමනම් ස්වාමීන් වහන්සේ ඒ නිසා ඇති වෙන තණ්හාවක් යනවාම අපිට ඒකාන්තයේ තණ්හාවක් හරි ගැටීමක් අපි පංචස්කන්ධය සම්බන්ධව ගත්තොත් දැන් වේදනාව සංඥාවත් අනිත්‍යයි නේ සංඥාවක් අනිත්‍යයි ඒ අඳුනා ගැනීම අඳුනා ගැනීම එහෙම ඒ අංශෙන් එතකොට ඒ විදිහට පංචස්කන්ධයම අනිත්‍ය බව අපිට තේරුම් ගන්න පංචස්කන්ධයම අනිත්‍ය හැටියට අපිට තේරුම් ගන්න පුළුවන් එහෙමයි එතකොට සම්මා දැන් මේ කියන මේ සුතමේ වශයෙන් අපි මේ ලබා ගන්න දේ අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට අපේ ශ්‍රාවක පින්නතුලාට මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. අපි හවසට වන්දනා කරනවා. වන්දනා කරනකොට දැන් අපි බොහොම සද්ධාවෙන් බුද්ධ වන්දනාව කරනවා. ඉතින් ඇත්තට මේ ආයතන භාවනාව සද්ධායනාවක් ඇටියට. එහෙනම් ඇස අනිත්‍යයි, ඇසට පේන රූප අනිත්‍යයි, ඒ ඒ දෙන්නා එකතු කරන විඥානය අනිත්‍යයි. ඊළඟට ඒකතුවලික නිස්පර්ශය අනිත්‍යයි ඊළඟට ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාව අනිත්‍යයි. මේ වේදනාව නිසා ඇතිවෙන තණ්හාව අනිත්‍යයි. ඊළඟට යමක් අනිත්‍ය නම් ඒක ඒකාන්තයෙන්ම දුකයි. ඒ ඒ වගේම යමක් අනිත්‍ය නම් දුක නම් විපරණාම ස්වභාවයෙන් යුක්ත නම් ඒක මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න බෑ කියලා අපි මුලින් සද්ධායනාවක් වශයෙන් මේක පුරුදු කරගන්න. එහෙනම් ඒක සූරමය ඥානයක් විදිහට ඒක දැනුම වර්ධනය කරගන්න ඒක උපකාරයි. දැනුම වර්ධනය ඒ දැත්තට සද්ධායනාවක් නිවන් දරටුවක් එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ මේකෙන් අපිට සෑහෙන ප්‍රයෝජන ගන්න පුළුවන්. දැන් අපි ඕනම එන ගැටලුවක් වුණත් සම්පූර්ණ අර සක්කාය දිට්ඨිය නිසා මේ මේ කය ලෙඩ වෙනකොටම හිත ලෙඩ වෙන්නේ. ඉතින් අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආවත් ඒ ප්‍රශ්න වලින් ඇත්තට මේ ගැඹුරු ධර්මය ප්‍රායෝගිකව යොදීම තුළින් අපිට ඒ ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන්. එහෙනම් අපි හිතමු අපිට ඇති වෙන මොකක් හරි ප්‍රශ්නයක්. ඔන්න ඒ ප්‍රශ්නේ ආවට පස්සේ අපි ආ මට මෙහෙම කිව්වා, දැයි මට මෙහෙම කිව්වේ. අපි නොඑක් විදියට මේ ප්‍රශ්නේ තුල පීඩාව විඳිනවා. නමුත් අපි දැන් මේ ආයතන භාවනාව ස්වාමීනා සුරු කරලා තිබොත් සක්කාය දිට්ඨිය අදුරු කරගන්න එක උපකාර වෙනවා. ඒ වගේ හිත පීඩාව දුරු කරගන්නත් මොකද උනේ මෙතන කියලා බලන්න පුළුවන්. පැහැදිලිවම බලන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ ආවට පස්සේ ආ මේ කොහෙන්ද මේ ප්‍රශ්නේ ආවේ? කනට ආවේ. ඒක තමයි බලන කන කියන්නේ මොකද්ද මේ ආධ්‍යාත්මික ආයතනේ. මේක නිට්ටයයි අනිත්‍යයිද අනිත්‍යයි. ඒතර මේකට ආපු ශබ්දේ ඒකත් ඒතර බාහිර ආයතනයක්. ආ ඒකත් නිට්ටයද අනිත්‍යද ඒකත් අනිත්‍යයි. ඉතින් මේ විදිහට ස්වාමීන් වහන්සේ මුලින් කියපු ක්‍රමයට මේක දිගින් දිගට දිගින් දිගට ඊට පස්සේ මේක නිසා ඇති මේ එකතු කරපු විඥානය අනිත්‍යයි ස්පර්ශය අනිත්‍යයි ඊළඟට මේක නිසා විච්ච වේදනාව අනිත්‍යයි ඇතිවිච්ච ගැටීම හරි සංහාවරේ ඒ ඒ සියලු දේවල් අනිත්‍යයි ඒ අනුව අපිට ඒ විදිහට හිතන්න පුළුවන් අනේ මොකද්ද මේ අනිත්‍ය දෙයකින් සිද්ධ වෙච්ච මේ මොකද්ද ප්‍රශ්නයක් අල්ලගෙන මන් දඟලනවා කියලා අපිට සම්පූර්ණ ප්‍රශ්නේ ගැලවෙන්න පුළුවන් එහෙම අපහන් අපේ යන්නේ නියමිත කාල වේලාව බොහොම ශීඝ්‍රයෙන් ඉක්මලා යනවා බොහොම රසබර බොහොම ප්‍රියජනක මාතෘකාවක් අපි හඳුනන කරුණු ගලාගෙන එන අවස්ථාවක තමයි අ, කාල සීමාව අ, අහිමි වීම තුල අපිට වැඩසටහන මෙතකින් સમાપ્ત කරන්න සිදු වීම නිසා අපි අ, ඉදිරියටත් ඒ කරුණු සාකච්ඡා කරන්නට ඉඩ තියාගන්න අද අ, සක්කාය දිට්ඨිය පිළිබඳව ඇත්තටම අපි ප්‍රමාණාත්මකව දැනගත සක්කාය දිට්ඨිය කියන්නේ කුමක්ද? සක්කාය දිට්ඨි ප්‍රහාණයට අවශ්‍ය කරන ප්‍රධාන ක්‍රියාමාර්ග මොනවද? ආයතන භාවනාව, සක්කාය දිට්ඨිය ප්‍රහාණයට කොහොමද අපි භාවිතා කරගන්නේ? ඒ තුල කොහොමද අපි එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න, ගැටලු, චිත්ත පීඩාවන් සමනය කරගන්නේ කියන එකත් ඒ වගේම සංසාරික දුකටපත් වෙන එක වළක්වා ගන්න කොහොමද කියන එක පිළිබඳව අපි හඳුර බොහොම ප්‍රායෝගික උදාහරණ කරුණු කාරණා විස්තර කරමින් බොහොම හොඳින් කරුණු දැක්වුවා. ඉතින් අපි අද දවසේත් බොහෝ කරුණු ඉගෙන ගත්ත අපේ හාමුදුරන්ගේ ධර්මඥානය තුළින් බෙහෙවින්ම අපේ හාමුදුරනේ පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරනවා අද සාකච්ඡාව බොහොම අලංකාර ලෙසින් මෙහෙවීම සම්බන්ධයෙන් අද මේ උතුම් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවේ දායකත්වයේ දරා කටයුතු කරන්නේ කොළඹ 6 හැවුලොක් පාරේ පදිංචි ජයන්ති පාදුක ජයන්ත පාදුක මහත්මයා සහ ලලන්තා පාදුක මහත්මනී විසින් ජයන්ත පාදුක් මහත්මයාගේ සහ ලලන්තා පාදුක් මහත්මියගේ 40 වන විවාහ සංවත්සරයේට ආශිර්වාද පතා සහ ඇමරිකාවේ පදිංචි තිහාන් පාදුක විතාන පුතා සහ මාධවී පාදුක විතාන ලේලියට සහ කවිත් පාදුක විදාන පුංචි පුතුට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන ඇමරිකාවේ පදිංචි නොයින් නොයින පාදුක විදාන පුතාට කිෂානි පාදුක විදාන ලේලියට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන්නේ. ජයන්ත පාදුක මහත්මයාගේ සහ ලලන්තා පාදුක මහත්මයාගේ දෙපාර්ශ්වීයගේ දෙමාපියන් ඇතුළු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂා වෙනුයි මේ වටිනා ධර්මානුපස්සන ධර්ම සාකච්ඡාවට අද දායකත්වයෙන් දරා කටයුතු කළේ තින් පින්වත් පාදුක විදාන යුවලගේ ඒ සිතැන්ගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනා සියල්ල එලෙසින් මිෂ්ඨ වේවා ඒ දෙපළට සුබ විවාහ සංවත්සරයක් වේවා ඒ වගේම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන දරුණුගුරන් සෑම සියලු දෙනාට සියලු ආශිර්වාද උදා වේවා කියලා අපි බොහොම හෘදයාංගම ප්‍රාර්ථනා කරනවා පරලෝසපත් සියලු ඥාතීන්ටත් මේ පින් අයිතිව එයන්ගේ භවගමන සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අද දවසේ තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ අහා බෙදා ගන්නට අපට වටිනා ධර්ම කාරණා කියලා දෙන්නට මෙහි වැඩම කළ අපේ පූජනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ මිරහවද්ද පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේටත් ආශිර්වාද කරමින් බෞද්ධානාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම ආශිර්වාද පළ කරමින් ප්‍රේක්ෂක පින්වත් ඔබ සෑම සියලු දෙනාටම සෙත්පතමින් අද ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මෙතකින් સમાප්ත කරනවා හැම දිනාටම තෙරුවන් සරණ වේවා ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න